භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි දැන් මේ වෙනකොට ඔබ ආනාපාන සති භාවනාව පිළිබඳව යම්කිසි දැනුමක් ලබාගෙන තිබෙනවා මේ දැනුම ලබාගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එතකොට මා හිතන්නේ දැන් මේ භාවනාව ඔබ ප්‍රගුණ කරනවා නම් ඔබේ හදවතින් નિરાයාසයෙන්ම යම්කිසි ගෞරවයක් මේ භාවනාව පිළිබඳ දැනීම ලබා දීපු බුදුරජාණන් වහන්සේ තුල් ගැන ඔබට දැන් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඔබට මේ ධර්මයේ දිනු කරන්නට උපකාර වෙන්නේ. ඉතින් පින්වතුනි අද ඔබ අලුතෙන් ඉගෙන ගන්නවා ආනාපාන සති භාවනාව දැන් ඔබ ඉගෙනගෙන තියෙන්නේ දැන් අලුතින් ඔබ ඉගෙන ගන්නවා අලුත් භාවනාවක් මේ භාවනාවට කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. සම්පජානකාරී හොති කියලා වචනයක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දී වදාලා. සම්පජානකාරී හොති කියලා කියන්නේ හොඳ සිහිනුවණින් යුක්තව හොඳ සීකල්පනාවෙන් යුක්තව වාසය කිරීම. මොකේද සීනුවණින් යුක්ත වාසය කරන්නේ අකුසල ධර්මයන් එන්න නොදී කුසලයේ සිත පිටවා ගැනීමටයි. දැන් අකුසලයේ කියලා අපි සාමාන්‍යයෙන් මේකෙදි තේරුම් ගන්නෙ සාමාන්‍ය භවනා කරන කෙනෙක් කෙනෙකුගේ ස්වභාවය ගත්තොත් එයා නරක කෙනෙක් නෙවෙයි. බොහෝ විට හොඳ කෙනෙක්. ඉතින් මේකේනා මානසිකව භවනා දිනු කිරීමේදී හැබැයි මේවා අඳුනගෙන තියෙන්නට ඕනේ භවනාවට තියෙන බාධක කරුණු. අපි ඉගෙන ගත්ත එකට පංච නීවරණ කියලා වචනයක්. පංච නීවරණය කියලා කිව්වේ කාමච්ඡන්දේ කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආස කරලා මේවට හිත ඇදිලා යන එක. ඊළඟට ව්‍යාපාද කිව්වේ ගැටෙන අරමුණු වලට හිත ගැටි ගැටි පවතින එක. තීන මිද්දේ කියලා කිව්වේ කම්මැලිකම, අලසකම, නිදිමත කරන්න බෑ කියලා මනසෙන් පසුබාන ගතිය. උද්දච්ච කුක්කුච්ච කියලා කිව්වේ පසුතැවෙන එකක් හිත විසිරෙන එකක් සැකය කියලා කිව්වේ මේ වැඩ පිළිවෙල පිළිබඳව Tamanට විශ්වාසයක් නැති වීම. එතකොට Tamanට මේක ප්‍රගුණ කරන්න හිතෙන්නේ මෙන්න මේවා හැම තිස්සෙම අපේ සාමාන්‍ය ජීවිතය තුළ බලපවත් කරනවා. නමුත් මේ භවනාව දිනු කරගන්න කැමති කෙනා සිහිය දිනු කරගන්න කැමති කෙනා හොඳ නෝනෙන් ඉන්නට ඕනේ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ වටපිට බලද්දී හොඳ සීකල්පනාවෙන් ඉන්නවා. බතපිට බැලීම හේතු කොටගෙන පංච නීවරණයන්ට හිතට ඇතුළු වෙන්න නොදී. කාමච්ඡන්දයට හිත යන්න නොදී, තරහට හිත යන්න නොදී, නිදිමත අලස බවට හිත යන්න නොදී, පසුතැවිල්ලකට සැකයට හිත යන්න නොදී හොඳට හිත රැකගෙන තමයි යා වටපිට බලන්නේ. ඒකට කියනවා ආලෝකිතෝ විලෝකිතේ සම්පජානකාරී වූති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ අතපය හසුරවනකට අතපය හසුරවන හොඳ සීයෙන් ඉන්න අය අතපය හසිරවීම තුල අතපය අකුලනවා දිගාරිනවා මේ මේ ක්‍රියාවලිය තුලවත් මේ නිවර්ණ ධර්මයන් එන්නේ නැති වෙන්න හොඳ සීයෙන් පවත් ගන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇවිදින එකට විශේෂයෙන්ම යනකට එනකට හොඳ සිහි කල්පනාවෙන් ඉන්න කියලා උන්වහන්සේ වදාලා තමන්ගේ හිත පිරිහින්න නොදී ඊළඟට වදාලා මේ ඇඳුම් පැළඳුම් අදින්නකට පළඳිනකොට අපිට ධර්මයේ තියෙන සංඝාටිපත්ත චීවර ධාරණය කියලා ඒකේ මේ සිවුරු ආදී පෙරවීමේදී ඒකේ අර්ථය දැනගන්න ඕනේ. ඒක තමයි සියෙන් සිටීම කියන්නේ. දැන් ඇඳුමක් අදිනකොට ඒකේ අර්ථය තමයි අපි විලිවසා ගැනීම ඊළඟට මේ මැසි මදුරුවන්ගේ වෙන පීඩා වලින් වැළකීම, සීතු උෂ්ණ දෙකින් වැළකීම, මේ වගේ මේ ශරීරයේ ස්වාභාවික රැකවරණයට රුකුල් දෙන දෙයක් මේ අදුමේ සිදු වෙනවා. මේක තමයි අදුමේ ආකල්පය. ආන් මේක 100 පිටවා ගන්නට ඕනේ අදුම අදින වෙලාවට. ඊළඟ එක තමයි කන බොන වෙලාව. ආහාර පනි ආහාර පාන ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන විස්තරයක් අපට පෙන්වා දීලා තිබෙනවා. ඒකට අපි කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ප්‍රතිවේක්ෂණයේ යෙදෙනවා කියලා කියන්නේ යලි යලි යම්කිසි කාරණයක් පිළිබඳ සීකිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මේ ධර්මයේ ප්‍රගුණ කරන කෙනා කෑම පස්සේ දුවන්නේ නැහැ. කෑම පස්සේ දුවන්නේ නැහැ. කෑම දාසෙක් නෙවෙයි. එයා ජීවිතේ අවබෝධ කර ගැනීම පිණිස පහසුවක් හැටියට විතරක් ආහාරය පාවිච්චි කරන කෙනෙක්. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තෝරලා දෙනවා. මේක ජවය ඇති කරගන්න නෙමෙයි. ශක්තිය ඇති කරගන්න නෙමෙයි. ඇඟේ අඩුතෙන් පුරව ගන්න නෙමෙයි. ඇඟ ලස්සන කරගන්නට නෙමෙයි. ඇඟ සෝභා සම්පන්න කරගන්නට නෙමෙයි. මේ ශරීර මේ ශරීරයට ඇති වෙනවා වේදනා, බඩගිනි වේදනා, පීඩා ඇති වෙනවා. මේ පීඩා නැති කරගන්නයි. ආයම පීඩාවක් ඇති වෙන්නේ නැතුව මේක සුවසේ බන භාවනාවට පවත්ව ගන්නයි. ඊළඟට මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන්නයි මේ ආහාර පාන ගන්න කියලා සීකරන්න කියනවා. මේක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ හිත පවත්වන්න, සාන්ත කරගන්න උවමනා කෙනෙකුට අදාළ එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒකේන වැසිකිලි කසිකිලි කරද්දි පවා සිහියෙන් ඉන්න කියනවා. එතකොට අපිට පේනවා දැන් මේ ඉරියව්වලට අදාළ එකක් ජීවිතේ. වැසිකිලි කැසිකිලි කිරීමේදී පවා සියෙන් ඉන්න කියන එකේ තේරුම තමයි අපේ සිත නොමග යන්න එතනත් මේ සිතට නොමග යන්න ඉඩක් තියෙන නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවදි වෙලා ඇහැරගෙන ඉන්න වෙලාවට ඒක තේම නිදි මාර්ගයෙන් සිටින වෙලාවට කියලා ජාගරතය කියලා කියන්නේ නොනිදා සිටින වෙලාවට හොඳ සීයෙන් ඉන්න කියනවා මේ පංච නීවරණයන් හිතට ඇතුළු වෙන්න නොදී මේ විදිහට හොඳට සීය පිටුවා ගැනීම තුළ ඔබට හොඳ රැකවරණයක් ඔබේ ජීවිතය තුළ ලැබෙනවා. සිහිය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. ඒක තියෙන්නේ සකුණග්ගී කියන සූත්‍රයේ. ඒක තියෙනවා යම්කිසි විදුලිහිනියක් ආකාශ පියාසර කර කර ඉඳිද්දී චූටි කැටකිරිල්ලක් ආකාශේ පියාසර කරනවා. කැටකිරිල්ලෙක්. මේ ගිජුලිනේ මොකද කළේ මේ කැටකිරිල්ලව අල්ලගත්තා. අල්ලගත්තාම කැටකිරිල්ල කෑ ගහන්න ගත්තා. අයියෝ මම මේ ආකාශේ පියාඹන්න ගිහිලා මේක සිද්ධ වුණේ. මට පියවුරුවෙන් ආපු තැනක් තියෙනවා මං එතන හිටියානම් මාව කවදාවත් නුඹට අල්ලගන්න බෑ කියලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට ගිජුලිනේ කල්පනා කළා මේ කැටකිරිල්ල මොකද්ද මේ කියන කතාවේ තේරුම කියලා කැටකිරිල්ල කියනවා එම්බා කැටකිරිල්ල ඔබ මොකද්ද මේ කියන්නේ? මොකද්ද ඔබට පියවරමින් ආපු තැන? ඉතින් කිව්වා මට පියවරමින් ආපු තැන තමයි මේ කුඹුරේ පස් කුඹර හානකට කුඹරේ පස් පෙළනකට ඒ පස් පිටල්ල යට කොටස පස් පස් පිටල්ල යට චූටි ගුහා වගේ තියෙන කොටසේ තමයි කියනවා මට පියවරමින් ආපු තැන. ඉතින් මේක මේ අර ගිජුලීනිට මහා සිනහ උපදවන කතාවක්. ගිජුලීනිය මේක ගණන් ගත්තේ නැහැ. ගිජුලිනේ කටකිරිල්ලට කිව්වා එම්බා කටකිරිල්ල මම දැන් ඔබ අතාරිනවා. දැන් ඔබ ඔච්චර අභිමානවත් කියනොනම් මේක පියවුරුමින් ආපු තැනක් කියලා. ඔබ ගිහිල්ලා ඔය පස් පිටල්ලට හැංගියම් පුළුවන් නම් මම ඔබ ඒත් අල්ලනවා කියලා. කියලා ගිජුලිනේ මොකද කළේ? අර කටකිරිල්ල අතෑරියා. මේ කටකිරිල්ල මොකද කියලා කෙලින්ම කුඹරට ගිහිල්ලා පස් පිටල්ල උඩ හිටගෙන කෑ ගහලා විජිලිනේට කිව්වා විජිලිනේ දැන්වර විජිලිනේ දැන්වර කියලා කිව්වා. ජුජුලිනේ මොකද කළේ ගානට සටු දෙක හදාගෙන හිමීට පාස් වෙලා වේගෙන් ඊතලයක් වගේ පල්ලෙහාට ආවා කැටකිරිල්ලෝ දැහ ගන්න. එනකොටම කැටකිරිල්ල මොකද කළේ පස් කණ්ඩී යටට රිංගුවා. රිංගනකට විදුලියනියගේ පපුව වැදුනා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඒ උපමාව බුදුරජාණන් වහන්සේගේ උපමාව උන්වහන්සේ එකෙන් පෙන්වා දුන්නේ සිහිය නැති ජීවිතයේ බාහිර අරමුණු වලට හසු වෙලා විනාශ වෙනවා සිහිය තිබීම තමයි පියවරුමෙන් ලැබෙන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වදාලා පින්වත් මහණනි ඔබට තථාගතයන් වහන්සේ තමයි පියාණන්. තථාගතයන් වහන්සේගේ උරුමය තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවා ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ යුතු සියල්ල දේශනා කරලා තියෙන්නේ. අනිතක මේ ධර්මය අපි අනුගමනය නොකිරීම නිසා ප්‍රතිඵල නැතුව මිසක් මෙතන මේ වඳ පීදුන ධර්මයක් නෑ. වඳ වඳ වඳ බහැපු ධර්මයක් නෑ. වඳ බහිනවා කියන්නේ ප්‍රතිඵල නැති. ප්‍රතිඵල නැති ධර්මයක් නෑ. අපි මේ අනුගමනය කරන ධර්මයේ හොඳට ප්‍රතිඵල ලැබෙන ධර්මයක්. අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන එකක්. ඉතින් ඒ නිසා සති සම්පජන්යේදී අර විදිහට මනාකොට සිය පිටුවාගෙන ඉන්නකොට දැන් යාට ඒ සිය පිටුවා ගන්නට මූලික උපදෙස් මූලික කාරණාව සකස් වුණා ආනාපාන සති භාවනාවේදී. එතකොට එතන ඉඳලා යා නැගිට්ටට පස්සේ වටපිට බලද්දී අතපය දිගහරෙද්දී අකුලද්දී එහාට මෙහාට යද්දීද්දී ඒ වගේම වස්ත්‍ර හඳිද්දී පළඳිද්දී ආහාර පාන පිළියෙල කරගනිද්දී ගනිද්දී මේ හැමතිස්සෙම එයා නීවරණ ධර්මයන් හිතට එන්නේ නැති විදිහට සිහියෙන් එනවා සිහියෙන් ඉඳන් මේ කෙනාට යම්කිසි සිහිය පවත්වන්න පුළුවන් දෙයක් අවශ්‍යයි ආන් ඒක තමයි එතන තියෙන අනිත්‍යය හොඳට අනිත්‍ය භාවනාව සිහි කරන්න පුළුවන් වෙලාවක් මේ ඉරියව් පැවැත්වීමේදී. සමහර හිතාගෙන නම් මේකදී වැඩපොලක් කරන එකට ඒ වැඩපොල කරන එක ගැන හිතන්න කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක නැහැ. අපි ගත්තොත් දැන් මැල්ලුමක් කපනවා. දැන් කෙනෙකුට හිතුණොත් එීම මැල්ලුමක් මැල්ලුමක් කපනවා කපනවා කපනවා. මේක මෙයාගේ ජීවිතේ ප්‍රඥාව වැඩින්න අදාළ කාරණයක් නෙවෙයි. අපිටම කෙනෙක් හාල් ගන්නවා. හාල් ගන්නවා ගන්නවා කීක හිතාගෙන හිටියා කියලා එයාගේ ජීවිතේට ප්‍රඥාව වැඩින්න හෝ සිය පිටවන්න ඒක කාරණාවක් නෙමෙයි. මේක එහෙම නෙමෙයි කියන්නේ හොඳට අනිත්‍ය මනසිකාරය යෙදিলা. හොඳ සියෙන් යුක්තව නීවරණ ධර්මයන් හිතට ඇතුළු වෙන්න නොදී හිටියනම් අන්නේ අතුල නුවණක් තියෙනවා. සතියක් තියෙනවා. කෙලෙස් ගන්න වීරියක් තියෙනවා. මෙන්න මේ විදිහට සීයයි නුවණයි කෙලෙස් ගන්න වීරියයි මේ සෑම දෙයක්ම දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකෙදී යා හොඳට තේරුම් ගත යුතුයි. එතකොට ඇවිදිනකට කරනකට මෙයාගේ සක්මන තුළ දැන් අපි කියමු සක්මන් භාවනා කරන්න කියලා සක්මන් භාවනාව තුළත් එයාට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරගන්න පුළුවන්. දැන් ඔබට පොන්චි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. සක්මන් භාවනාව මොකක්ද? සක්මන් භාවනාව කරන්නේ කොහොමද? සක්මන් භාවනාවේදී සීල පිළිටවා ගන්න කොහොමද? ඒක කොයි විදිහට ජීවිතේ ප්‍රගුණ කරන්නේ කියලා ඔබට දැන් දැනගන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා අපි ඊළඟ වැඩසටහනදී ඔබට සක්මන් භාවනාව ගැන කියලා දෙනවා. ඒකට කියන්නේ ඉරියාපත පිළිබඳ සිය පිටවීම කියලා. ඉතින් ඔබට මේ සීනුවන පිටවා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍ය ධර්මයේ උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.